ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බස්නාහිර පළාත් මැතිවරණයටත් තනියම තරඟ කරන බවට ආරංචි මාර්ග පැතිර යනවා. ඉතින් අපිට කියන්න තියෙන නැගෙනහිර පළාත් සභා මැතිවරණේ තෝන් තනියම තරඟ කළා. හැබැයි එදා වුන් ආණ්ඩුව පල්ලි කඩනවා ආණ්ඩුව පල්ලි කඩනවා කියලා නැගෙනහිර පළාතේ ජාතිවාදයේ වපුරලා ආගම්වාදයේ වපුරලා නැගෙනහිර පළාතේ ඡන්ද ටික අරගෙන අන්තිමේට අර ඉබ්බ කට්ටු ආස්සේ හැංගුණා වගේ ඇවිල්ලා ආණ්ඩු ආස්සෙම හැංගුණා. ඉතින් මොවුන් ඉතා පැහැදිලිව කරන්නේ මේ බස්නාහිර පළාත් සභාවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව තමගේ ජීවත් වෙන පළාතක් දැන් මේ මැතිවරණයට ප්‍රවේශයක් ගන්නෙම හලාල් ගැන කතා කරලා නිකාබේ ගැන කතා කරලා අන්තවාදී කණ්ඩායම් එක්ක ගැටුම් නැති කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවය වෙන්නේ මේ මැතිවරණය ඇතුලේ ජාතිවාදයේ වැපරීම. ඒකට අන්තවාදය වැපිරීම වගේම අන්තවාදී කණ්ඩායම් පෝෂණය කිරීමත් සඳහා තමයි මුස්ලිම් කොමියුනිස්ටය මේ නැතිවරණයට තනියම එන්නේ. ඒ නිසා අපි සිහිබුද්ධියත්ව කටයුතු කරන සියලුම මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා රවුෆකින් මාත්මයා ප්‍රමුඛ මේ මුස්ලිම් කොංග්‍රසයේ මේ ජාතිවාදී ආගම්වාදී දේශපාලන යෝමනාව වටහා ගන්නා ලෙස